මොක්පුර රන්දොර නිබ්බාන ගාමිනී පටිපදා ප්‍රථම භාගය සමත කර්මස්ථාන අතිපූජනීය පා අවුක් සයඩෝ පරිවර්තනය පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ පරිවර්තන සහාය පූජ්‍ය බුරුම ජාතික ඌ අග්ගඤ්‍ය ස්වාමින් වහන්සේ හැඳින්වීම නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජින සාසනං චිරං තිට්ඨතු බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනා සහිත ශාසනය চিරාත් කාලයක් පවතිවා පා අවුක් ආරණ්‍යේ භාවනා වැඩු බොහෝ යෝගාවචර පිරිසගේ ආරාධනාවට අනුව මෙම නිබ්බානගාමිනී පටිපදා නම් වූ ග්‍රන්ථය සම්පාදනය කරන්නට යෙදුනි. මේ ආරණ්‍යයේ භාවනා වඩන යෝගාවචරයන්ට කටපාඩම් කොට මානසිකාරයට නැංවීමේදී මෙය ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තු ඇතිව අදාළ ධර්මග්‍රන්ථ කොටස් මෙසේ පිඬුකොට ලීවෙමි. බොහෝසේ සංක්ෂිප්ත කරන ලද නිසා නොතේරෙන තරමට පත්විය හැකිය. පොත්වල සඳහන් පාට උද්ෘත කරමින් නිසකවම පිළිගත හැකි ලෙසට දැනගැනීමට අවශ්‍ය බව ආරාධනාවෙහි ඉලා සඳහන් වූ නිසා විස්තර අවම කොට ලියා දීමට සිදුවිය. මේ රචනයෙහිලා පහත සඳහන් කොටස් 6 අඩංගුය. 1. සමත කර්මස්ථාන කොටස 2. රූප කර්මස්ථාන කොටස 3. නාම කර්මස්ථාන කොටස 4. පටිච්ච සමුප්පාද කර්මස්ථාන කොටස 5. ලක්ෂණ ආදී කොටස් 4 6. විපස්සනා කොටස මේ ආකාරයෙන් කොටස් 6ක් කොට විස්තර කර ඇත. එනම් පොත් කාණ්ඩ 6කි. මෙහි ප්‍රථම කාණ්ඩයේ ආනාපාන කර්මස්ථානය, පටික්කුල මනසිකාරය, අට්ඨික කර්මස්ථානය, ඕදාත කසිනය, මෛත්‍රී කර්මස්ථානය බුද්ධානුස්සති කර්මස්ථානය අසුභ කර්මස්ථානය මරණානුස්සති කර්මස්ථානය යන මේවා අඩංගුය මේ සියලු කමඨහන් මෙම සමත කම්මට්ඨාන කොටසෙහිලා සංග්‍රහ කොට ඇත සියලුම සත්පුරුෂයන් හට තම තමන්ගේ අභිමතයන්ට අනුව භාවනා වැඩිවීමට මෙය හේතු වේවා පා අවුක් ආරණ්‍යයේ සිට චිත්තල පබ්බතේ සියාඩෝ ක්‍රිස්තු වර්ෂ 1996 ජනවාරි 20 දී පෙරවදන සමත භාවනාව සම්බුදු සසුනේහි මධ්‍ය කල්යාණතාවයයි සීලය නම් වූ ආදි කල්යාණතාවයේ පිහිටා සිට මධ්‍ය කල්යාණය වූ සමතය වඩා පරියෝසాన කල්යාණ නම් වූ ප්‍රඥාව සම්පූර්ණ කළ යුතුය වෙයි අනුපිළිවෙලින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ කල්යාණ සකල ශාසනය සම්පූර්ණ කරන ගිහි පැවිදි බෞද්ධයෝ බුද්ධෝත්පාද කාලයෙන් මනුෂ්‍ය ආත්මභාවයෙන් නොසිස් වූ නිසි ඵල නෙලා ගැනීමට සමත් වෙති. ඈත අතීතයේ ශ්‍රී ලංකා දීපේහි භාවිතා වූ සමත විදර්ශනා භාවනා ක්‍රම විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇතත් ප්‍රායෝගික වශයෙන් එහි යෙදී අධ්‍යක්ීම් ලත් කර්මස්ථාන ආචාර්යන් වහන්සේලා සුලභව නොමැති බව රහසක් නොවේ. බුරුම රටේ තේරාවරි ජනපදයේහි හින්තාට් නම් උපනගරයේහි ලේචාව් ගම් පියසෙහි ජනිතව ළමා වයසෙහි සසුන්ගතව යේජී නිකායේ ගරු උපසම්පදා ලාභීව ධර්මාචාර විභාගයේ සමත් වී රන්ගුන් නුවර පරියාප්ති තක්ෂිලාවෙහි ඉංග්‍රීසි භාෂා සහිත පරියාප්ති ධර්මය සම්පූර්ණ ලෙස පස් වසරක් තිස්සේ හදාරා ඉක්බිතිව 20 වසරක් පමණ මුළුල්ලේ කෘතහස්ත විශාරද ආචාර්යයන් වහන්සේලා වෙත නැවතී සමත විදර්ශනාවෙහි පරතරටම ප්‍රගුණ කොටගත් අතිපූජ්‍ය ආචින්න සයාඩෝ හෙවත් පා අවුක් සයාඩෝ නාහිමිපාණන් වහන්සේ අද ඓතිහාසික විසුද්ධි මාර්ගයේ එන භාවනා ක්‍රමය අති විශිෂ්ට ලෙස සිය දහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට පුහුණු කරමින් වැඩ සිටින සේක. උත්කෘෂ්ට ලෙස ශික්ෂා ගරුත්වයේ පිහිටි ආදර්ශවත් ඒ මාහිමියෝ දිවා රාත්‍රී අප්‍රමාදීව ශාසන අභිවෘද්ධියෙහි යෙදී සිටිනසේක් ජීවිත පරිත්‍යාගේනි. අතිපූජ්‍ය එම පාඅවුක් සයාඩෝ මාහිමියන් අතින් සම්පාදිත පිටු 500කට අධික කාණ්ඩ පහකින් යුත් නිබ්බාන ගාමිනී පටිපදා නැමැති බුරුම බසින් ලියවුණු මහා ග්‍රන්ථය නිකුත් වීමට පළමුව එහිම සංක්ෂිප්ත කොටස් 7කින් යුත් සමත විදර්ශනා අතුරින් සමත භාවනාව සිංහල බසින් එළිදැක්වීම මේ ග්‍රන්ථයෙන් සිදු වෙයි. මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේහි නැවතී සිට කර්මස්ථානාචාර්ය බුරුම ජාතික පූජ්‍ය අග්ගඤ්ඤ ඉස්තවීරයන් වහන්සේගේ සහයෝගයෙන් මීතිරිගල නිස්සරණ වන සේනාසනා වාසී පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් සිංහල බසට පෙරළන ලද මේ සමත භාවනා කාණ්ඩය මීත්‍රිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ නැවතී භාවනා පුහුණුව ලැබූ ධර්මකාමීන් සද්ගුණවත් කමල් ඇඹුල්දෙනිය මහතා සිය ධන වියෙන් මෙසේ මුද්‍රණය කරවා ප්‍රකාශනය කරන ලදී. එතුමාට ධර්ම ශක්තියද ධෛර්යයද රත්නත්‍රය ආනුභාවයෙන් ලැබේවා. අතිපූජනීය මහා කර්මස්ථානාචාර්ය ආචින්න සයාඩෝ මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාව ගැන දක්වනුයේ අසීමිත ගෞරවයකි. මේ සමත විදර්ශනා භාවනා මාර්ගය සකල බෞද්ධ ලෝකයට බෙදා හැරීමට සුදුසු එකම බෞද්ධ රට ශ්‍රී ලංකා දීපයේයි අවධාරණයෙන් පවසනසේක් කෘතඥතා පූර්වක ගෞරවේනි. එසේ හේයින් මෙම භාවනා මාර්ගය ශ්‍රී ලංකා ද්වීපවාසීන් හට පුහුණු කරවනු පිණිසත් ස්වකීය පශ්චිම කාලයේ විවේකීව ගත කරනු පිණිසත් ශ්‍රී ලංකාවට යථා කාලයේදී වැඩම කරවීමට අපේක්ෂා කරන පූජනීය ආචින්න අභිදාන පාවුක් සෑඩෝ මාහිමියන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ශත වර්ෂ අධික කාලයක් දීර්ඝායුෂ ශ්‍රී අත්වේවා බුරුම රට මොළමියන් පාවුක් චිත්තල පබ්බත භාවනා මධ්‍යස්ථානයේ පුහුණු වෙමින් මේ භාවනා මාර්ගය මුදුනටම සපුරාගත් ගිහි පැවිදි සිය දහස් ගණන් යෝගීන් ඇත්තාසේම ශ්‍රී ලංකාවේද මේ භාවනා මාර්ගයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට සිංහල බෞද්ධ ගිහි පැවිදි සැමට අවස්ථාව සැලසේවා මේ සමත භාවනා කාණ්ඩය සිංහලයේ වට නැංගූ පූජ්‍ය අග්ගඤ්ඤ ස්තවීරයන් වහන්සේ පූජ්‍ය ඔඩේරියගම ධම්මජීව ස්තවීරයන් වහන්සේ යන දෙනමටම ආයුර ආරෝග්‍යාදී ශ්‍රී සම්පත් අත්වේවා මේ පොත් කියවන හැමට ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩි භාවනා මාර්ගයේ ප්‍රතිඵල නෙලාගෙන අධිගමලාභී වීමේ ශක්තිය බලය වාසනාව තෙරුවන් සරණින් උදාපත් වේවා චිරන්තිට්ඨතු සද්ධම්මෝ මෙයට මෙතෙති නා උයනේ අරිය ධම්ම ස්තවීර ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය ගල්දුව කහව 1999 අප්‍රේල් 15 දීය පරිවර්තක ස්වාමීන් වහන්සේගෙන් තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණෙනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි. අංගුත්තර නිකාය 3 510 පිටුවෙන්. ධර්ම විනය යන දෙකින් ධර්ම කොටසට අයත් භාවනා මාර්ගයක් හෙළි කරන්නා වූ මේ පොත ඉහත සඳහන් බුද්ධ වචනය සිත්හි දරාගෙන බුරුම බසින් සිංහලයට පරිවර්තනය කිරීමේ කටයුත්තෙහිලා අතහිත දුන් කල්යාණ මිත්‍ර සංඛ්‍යාව විශාලය. එසේ නොවන්නට මෙය කිසි කලකත් මෙසේ මුද්‍රණ ద్వාරයෙන් එළි නොදැක පෞද්ගලික භාවිතාවයෙන් සඳහා සීමා වන්නට ඉඩ තිබුණි. එසේ වැසී නොගොස් විවෘත වූයේ ධර්ම බබලන්නේමය. එය බබලයිද නැද්ද යන්න පොත භාවිතා කරන ඔබගේ ආකල්ප අනුව තීරණය වනු ඇත. මෙම පරිවර්තනයේලා පදයෙන් පදය ක්‍රමය අනුගමනය නොකොට අර්ථයම සලකා කටයුතු කළ බවද සැලකිල්ලට ගත යුතුය. එම නිසාත් මෙහි නොයෙකුත් අඩුපාඩු අසම්පූර්ණතා තවමත් ඉතිරිව තිබිය හැක. එය වටහාගෙන සුදීහු ප්‍රයෝජනයම සලකා භාවිතා කරත්වා. එසේම මෙහි ප්‍රකට වන වැරදි වෙතොත් අප වෙත කරුණාවෙන් පෙන්වා දෙත්වා. මේ සත් කටයුත්ත උක්ත සංකල්පයෙන් ආරම්භ කළ නමුත් මෙහිලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අන්තිම දක්වාම සහාය දුන් බුරුම ජාතික අග්ගඤ්‍ය ස්වාමින් වහන්සේට මෙහි වැඩි කුසලයේ උරුමය. මෙම කටයුත්තට මුලපටන්ම අනුමැතිය අනුග්‍රහය දක්වමින් අවසාන අත් අකුරු පිටපත දක්වා සුද්ධ කර දීමෙන් නතර නොවි වටිනා පෙරවදනකින් මේ පොත සැරසූ අතිපූජ්‍ය නායුනේ අරියදම්ම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන උතුම් සම්මා සම්බෝධියට මෙය වටිනා ඥාන සංවත්තනික කුසල බලයක් වේවා ඥාන පාරමිතාවක් වේවා මුල් අත් අකුරු පිටපත නැවත පිටපත් කිරීමෙන් සහාය දුන් විලානගම පියරතන කෝරළේගම සුද්ධම්මා නන්ද අඟුල්ගමුවේ අරිය නන්ද යන ආයුෂ්මතුන් වහන්සේලාද පොතේ මුල් භාගය මුල් බුරුම පොත සමග සසඳමින් සුද්ධ කළ කෝට්ටේ වප්ප ස්වාමීන් වහන්සේ ඇතුළු 1997 වර්ෂයේ මීතිරිගල ශ්‍රී නානාරාම ධර්මායතනයේ වස් එළඹ 30කට අධික දෙස් විදෙස් සංඝයා වහන්සේලාගේ උනන්දු සහයෝගයේද මෙහිලා කෘතඥපූර්වකව සිහිපත් කරමි. පූජ්‍යපාද ගාල්ලේ සංඝ සුබද්‍ර ස්වාමීන් වහන්සේගේ ඉවසලිමත් පරීක්ෂාව නොතිබෙන්නට මෙහි තවත් වැරදි රාශියක් අවසාන මුද්‍රණ අවස්ථාවතෙක් ඉතිරි වන්නට ඉඩ තිබුණි. ඊතා කරුණාවෙන් සෝදුපත් කියවා එම වැරදි ඉවත් කරමින් තවත් වටිනා යෝජනා මාර්ගයෙන් මේ தത്വයට ග්‍රන්ථය ගෙනීමට දුන් සහයෝගය මුදුනින් අගය කරමි. නන්නාඳුරන බුරුණුඹ භාෂාව අපට කරුණාවෙන් හදාරවා බුරුම දේශයට අප හඳුන්වා දුන් අතිපූජ්‍ය අග්ගමහා පඬිත ඌ ඥානින්ද බුරුම ස්වාමින් වහන්සේ ප්‍රදාන බුරුම භාෂාව අපට මෙපමණට ප්‍රගුණ කර වූ බුරුම ආචාර්යවරුන්ද කෘතඥ පූර්වකව සිහිපත් කරලමි. අවශ්‍ය ලිපිරදා විවේකයේද සිව්පසයේද අතින් අනුග්‍රහය දැක් වූ මීතිරිගල නිස්සරණ වනය මෙයට මහ පොළොවමෙන් පිහිට විය. අන්තිමට නමුත් මෙම පෙරහරට එක් වූ ඊටමත් වැදගත් කල්යාණ මිත්‍රයා වූ මේ සමත භාවනා කොටස නොමිලේම මුද්‍රණය කොට බෙදා දීමට ඉදිරිපත් වූ භාවනානුයෝගී කමල් ඇඹුල්දෙනිය මහතාට අප කාගේත් කෘතඥතාවය නිසකවම ලැබිය යුතුය. මීට කලින් මෙම පා අවුක් භාවනා ක්‍රමය හඳුන්වා දීමේ අත්පොත් කීපයක් සංක්ෂේපයෙන් මුද්‍රණය කොට එළිදැක්ුවත් මේ පොත්මාලාව ඒ සඳහා සුදුසුම මාධ්‍ය බවට වාදයක් නොමැති නිසා මෙලෙස කාගේත් සහාය ලැබුණු බවට සැකයක් නැත. මෙහි ඉදිරි කොටස් මෙලෙසටම විවෘත කිරීමේ කෘත්‍යයේදීත් එම සහයෝගය හා උනන්දුව පවතිත්වා. සියල්ලන්ගේම සහයෝගය ලැබේවා. යයි පතමු. එපමණකින් නතර නොවි බුරුමේ ප්‍රසිද්ධ අනෙකුත් මෙවැනිම සවිස්තර භාවනා පොත් පරිවර්තනය කොට එළිදැක්වීමට නොබෝ කලකින් බලාපොරොත්තු වන්නෙමු. එම සියලු විවෘත කිරීම් වලින් ලාංකිකයන්ට මේ වටිනා ශාසන සැපය විඳ ගැනීමට වැඩි අවකාශයක් ලැබේ නම් අපගේ ප්‍රයත්නය මල්ඵල ගැන්වුවා වන්නේය. මාස ගණනාවක් මුළුල්ලේ ධර්මයේ හෙළිකිරීමේ පිරිසුදු අදහසින් මෙම පොත පරිවර්තනය කිරීමේදී අප సంతානයේ ජනිත යම් කුසල් ධර්මයක් වේ නම් එම වටිනා කුසල ශක්තිය අපට මෙම සැනසිලි මාර්ගයේ හෙළිකර දුන් දෙස් විදෙස් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ප්‍රමුඛ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝද හදා වඩා මිය පරලෝකීය අම්මා අප්පච්චි ඇතුළු මේ දිව්‍ය පුරා නන් අයුරින් උපකාරවත් වූ ගුරුවර ඥාති මිත්‍ර දායක කාරකාදී හූද හිත අහිත මදහත් සදේවක ලෝකයාද සාදු කියා අනුමෝදන් වී සකල සාසනික ප්‍රාර්ථනා සමුර්ධ කර ගනිත්වා ලක්දිව බුදු සසුන බැබලේවා මීට උඩේරිය ගම ධම්මජීව ස්තවීර නිස්සරණ වණිය මීතිරිගල 1998 ජුලි 2 වෙනිදා සහාය පරිවර්තක ස්වාමීන් වහන්සේගෙන් බුද්ධ ශාසන ඉතිහාසයේ සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති උතුම් ශ්‍රී ලංකා දීපයට රාමඤ්ඤ නිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සංඝයා වහන්සේලාගේ නියෝජිතයෙකු වශයෙන් අතිපූජනීය නාවියනි අරියදම්ම ස්වාමීන් වහන්සේ කළ ආරාධනයට අනුව අතිපූජ්‍ය පාවුක් සයඩෝ ස්වාමීන් වහන්සේත් ඌ කේසාරින්ද ස්වාමීන් වහන්සේත් ඌ චන්දිමා ස්වාමීන් වහන්සේත් බුරුම දායක මහතුන් තුන්දෙනෙකුත් ඇතුළත් වූ අප පිරිස උඩුගම්පල දම්බරන්සී ස්වාමීන් වහන්සේත් සමග 1997 ජනවාරි 28 දින උදේ පැමිණියෙමු. කුඩා කල පටන් රාමායන කතා වස්තුවද අනෙකුත් රාජ කතා වස්තුන්ද විසුද්ධි මාර්ගයේ එන උතුම් ආර්යයන් වහන්සේලා ගැන ප්‍රවෘත්තිද කියවා අසා තිබුණු බැවින් විශේෂයෙන් සිතේ කුළුපඟ බවක් දැන් වූ ශ්‍රී ලංකා දීපයට පැමිණීමේ අදහස මෙයින් මුදුන්පත් විය. එසේ පැමිණ සුන්දර වනරොද ආරණ්‍ය සේනාසන ඉතිහාසගත චෛත්‍ය ස්ථාන පූජනීය ස්ථාන වන්දනා කරගත්තෙමු. ශ්‍රී ලංකාවේ නතර වී වාසය කරමින් පූජ්‍ය අඟුල්ගමේ අරියනන්ද ස්වාමීන් වහන්සේ සමග සංඝයා වහන්සේලාට හා ගිහි යෝගීන්ට භාවනා කමඨහන් හෙළි කරමින් සිටින අතර නිස්සරණ වනයේ උඩේරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ සමග පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේගේ නිබ්බාන ගාමිනී පටිපදා සංක්ෂිප්ත ග්‍රන්ථයේ කොටස් 7 බුරුම බසින් සිංහලයට නැගීමටද සම්බන්ධ වී උපකාර කළෙමු. මෙම පොත සමත විදර්ශනා භාවනා වඩන යෝගීන්ටද කමඨහන් දෙන්නා වූ කර්මස්ථාන ආචාර්යවරුන්ටද මග දක්වන මහඟු අත්පොතක් වනු ඇත. තවදුරටත් ස්වාක්‍යාත සම්දිට්ඨික ආදී උතුම් ගුණයෙන් අතින් සම්පූර්ණ වූ ධර්ම රත්නයෙන් මේ භවයේදීම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කාය සුඛ චිත්ත සුඛ ලබා විඳගත හැකි බැව් සලකා තමා තුළින්ම එය සතු කර ගැනීමට උත්සාහ කරත්වා යයි ප්‍රාර්ථනා කරන්නෙමි අනන්ත ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ත්‍රිවිධ රත්ණයටද දෙමව්පියන්ටද භවය පුරා ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් අවවාද උපදෙස් දුන් වැඩිහිටි ගුරුවරුන් සියලුම දෙනාටද ප්‍රතිමත්ති මාර්ගයේ ගමන් කරමින් ලත් මේ කුසල් බලය පූජාවක් වේවා. ශ්‍රී ලංකා වන්දනාව සහ බරපැන ඉසුළු උපාසක උපාසිකාවන්ටද සිව්පස්යෙන් සංග්‍රහ කළ දායක දායිකාවන්ටද අදතෙක් අප ධෛර්යමත් කළ සංඝයා වහන්සේලාටද ස්වකීය වශයෙන් ධර්මලාභය ලැබීමේ උත්සාහයෙන් භාවනා කරන අතරම මෙම පොත මුද්‍රණය කිරීමේ ධර්ම දුන් කමල් ඇඹුල්දෙනිය මහතා ඇතුළු පවුලේ සැමටද සාතිශය ප්‍රශංසාව ප්‍රදානය කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දායාදය සතු කර ගැනීමට භාවනා වඩන පිළිවෙත් පුරන ඔබ සියලු දෙනාම ආර්ය සත්පුරුෂයන් බවට පත්වෙත්වා මීට ඌ අග්ගඤ්ඤ ස්තවීර පා අවුක් ආරණ්‍ය මූඩෝන් මොළමෙයින් බුරුමය 1998 ජූලි 15